දැන් හොඳ නරකයි නරකයි කියලා කතා කරපු කට්ටියනේ දැන් හොඳයි හොඳයි කියන්නේ. අඩු ගානේ අපි නම් හොඳ කාලේ හොඳ කියලා නරක කාලේ නරක කිව්වා. ඒගොල්ලෝ හොඳ කාලේ නරක කියලා නරක කාලේ හොඳ කියනවා. යුද්ධ කරපු ආරක්ෂක ලේකම් හොඳයි. යුද්ධෙන් පස්සු වැඩ කරපු ආරක්ෂක ලේකම් නරකයි කියලා මම ආණ්ඩුවේ ඉඳලම කිව්වා. එක්නැලිගොඩ ඝාතනය රවිරාජ් ඝාතන වලට සම්බන්ධ මිනිස්සුන්ගේ තරංගොඩ අරගෙන තියෙනවා 6 දෙනෙක්. ඒගොල්ලන් තියෙන එක චෝදනාවක් තමයි ඔවුන්ගේ ආයුධ බාහිර පුද්ගලයන් අතරපත් කිරීම. බලපත්‍රයක් රහිතව. එතකොට මේ 6 දෙනා වත්තර අත්අඩංගුවට ගන්නවා නම් මේ 3000 ගණක් නිකුත් කරපු කට්ටිය කොහොමද නිදැල්ලේ ඉන්නේ?